ඇගේ කඳුල ළඟ සිත නැවතුණි නම් මඟ වඩනා භික්ෂුවකට ගෙපිලිවලින් පිටුසිඟා වැඩිම තම නිවන් මඟ ශක්තිමත් කර ගැනීමට උපකාර වන්නකි. පිණ්ඩපාත වඩිනට භික්ෂුවකට ගමක එක ගෙදරක සිට තව ගෙදරකට ඇත්තේ නොපෙනෙන දුරකි. ගෙවල් වල නිවසයන් ගොවිතැන් කර්තෘවලේ දුප්පත්කම සද්ධාව සීලාචාරකම දන් දීමේ කැමැත්ත ඔවුන් තුළ ඇත. දිනක් පිණ්ඩපාතය සඳහා ගොවි ගෙදරක් ඉදිරිවිට වැඩ සිටින විට කාන්තාවක් පැමිණි අය. ඇය තරුණය. කුඩා දරුවෙකුද ඇය පසුස දුවාවේය. ඇය එක් දරුණු මවක විය හැකිය. ඇය දෝතට අරගෙන පැමිණියේ සීනි බෝතලයකි. ඒද අඩක් හිස්ව තිබුණි. ඇය සීනි හැඳි දෙකක් පාත්‍රයට පූජා කළාය. එක පාරටම ඇය ඉකිගසා හැඬුවාය. හාමුදුරුවනේ මේ දරුවගේ තාත්තා හම්බ කරන ශේෂතම බොන්න වියදම් කරනවා. gedara මොකුත්ම නැහැ පූජා කරන්න. බොහෝ බෑගාපත් ස්වරෙන් කිව් ඇය ඉකි ගැසීය. ඇයට පින් අනුමෝදන් කර භික්ෂුව ඉවතට වැඩම කළහ. කාන්තාවකගේ කඳුළු බිඳුවක ඉකි බිඳුම විරහ වේදනාව පුරුෂයාගේ නොසලකා හැරීම එක් දරුමාවක් ඉල්ලන කරුණාව මේ සියල්ල මායя ඔබට දෙන ආහාරය. එක් දරුමාවක ලෙස ඔබ ඉදිරියේ හඬා වැටුනේ මායයමයි. ඔබට සිතුදුන් අනේ පව් ඇයට ආහාර නැති නිසා දරුවාට කිරිත් නැහැ. පාත්‍රණියාවක් දරුවාට දෙන්න ඕනේ. හෙට බිස්කට් මොනවා හරි ගෙනත් දෙන්න ඕනේ. මේ ආකාරයෙන් ඔබ ඇගේ දුකට අනුකම්පා කරන්න ගියොත් ඒ ඔබ අනුකම්පා කරන්නේ මායයට. අනාගතයේදී මායя ඔබ ගිහි ගෙදරක් තුල එක් දරුමාවකගේ දාශයකු කරනු ඇත. හැබැයි ඔබ දක්ෂයෙක් නම් මෙසේ සිතනු ඇත. මා ඉදිරිපිට හඬන ඇය සංසාරයේ පුරාවට මිනිස්්‍ය දේව പ്രേත තිරිසන්දුවක් ලෙස ඉපිද හඬමින්ද විරහවෙන්ද පුරුෂයා නොසලකා හැරීමෙන්ද හඬා වැටි මේ බුද්ධෝත්පාද කාලයේදීද කඳුලම උරුම කරගත් මිනිස් දුවක් බවයි. ඇය සොයන්නේ අනුකම්පාවයි, කරුණාවයි. ඔබ සොයන්නේ නිවීමයි. අනුකම්පාව කරුණාව ඉල්ලීම යනු යමක් එකතු කර ගැනීමයි. නිවන් මඟ වැඩීම යනු අතහැරීමයි. ඔබ ඇයගේ කඳුල දුක අතහැරිය යුතුය. කඳුල එක බිඳුමේ ස්වභාවය ලෙසත් දරුවා මවකගේ ස්වභාවය ලෙසත් ඔබ දැකිය යුතුය. සියලු දේ අතහැර ගිහි ගෙදරින් ඉවත්ව යමෙක් නිවන් මඟ වැඩීමට පැවිදි වෙන්නේ ලෝකෙට අනුකම්පා කරන්න නොවේ. අනුන්ගේ දුක නිවීමට නොවේ. තමා තුල දුක නිවා ගැනීමට මේ ගමන ඔබ යන විට මෛත්‍රිය කරුණාවද අනුකම්පාවද අත්හැරිය යුතු අවස්ථා පැමිණෙනවාය. ලෝකයට මෛත්‍රිය කරුණාව දක්වමින් ඔබට මේ ජීවිතය තුළ නිවන් අවබෝධය ලැබීමට නොහැකිය. ඔබ තවම ලෝකය තුළ මැරෙන, ලෙඩවෙන, වයසට යන අසරණභාවයෙන් මිදී නොමැත. මුලින් ඔබ මේ අසරණභාවයෙන් මිදෙන්න. සසර සැප තියෙනවායි කියන මුලාව පසුපස දුවන තව පාරමී මදිය කියලා විශ්වාස කරන රුචි ලෝක ප්‍රාර්ථනා කරන පින්වත්න්ට නම් තව තව මෛත්‍රිය කරුණාව වැනි ගුණධර්ම වැඩි යුතුය. ඒ පිළිබඳ කිසිම තර්කයක් නොමැත. හැකි උපරීමයෙන් එම ගුණධර්මයන් වැඩි යුතුය. බලන්න සත්‍යයා මායාගේ සිත දවන්න කොතරම් අකමැතිද කියලා. එයාගේ තුරුලම පතනවා. මාරයාගේ තුරුල තමයි භවය. මාරයාගේ තුරුලේ උණුසුමේ තලුමරමින් සතුටු වෙමින්, ඉකි ගසමින් හඬමින් කල්ප 100ක් කෝටි ගණනක් ඇවිදපු ඔබ අදත් මාරයා අතදිගු කොට පෙන්වන සසරට ලොල් වෙනවා. මෛත්‍රී බුදු සමිඳුන්ගේ ශාසනයට එක් නිවීම කල් දමනවා. තවත් කල්ප ගණනාවක් ආත්ම දසදහස් ගණනක් මෙරි මෙරි ඉපදෙමින් යම් හැකින් මිනිසෙක ඔබ මෛත්‍රී බුදු සමන්ගේ ශාසනය ඇති වූ කල ඉපදුනොත් එදාටද අද වගේම මාර්යෝ ඔබට ඊළඟට බුදු වන බුදු සමඳුන්ගේ ශාසනය ඇඟිල්ල දිගුකට පෙන්නාවි. ඔබ එයත් පිළිගනිවි. ඒ ආකාරයෙන් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනාවක් පසුකොට මාර්යා ඔබ රැගෙනවිත් තිබෙන්නේ. ඒ නිසාම මාර්යාගේ උණුසුම ඔබේ ශරීරයේ උණුසුම කරගෙන සංසාරයක් පුරාවට ඔබට දුක් සාගරයක් උරුම කොට දුන් මායාගෙන් නිදහස් වීමට නම් ඔබ කිසිවක් ජීවිතයකට එකතු කරගත යුතු නැත. ඔබ කල යුත්තේ සියල්ල අත්හැරීමයි. බලන්න ඔබ එකතු කිරීම කියන අමාරු දේ කරමින් අතහැරීම කියන ලෙහෙසි දේ අඟහරිනවා. එකතු කිරීමේ යනු මායාගේ ධර්මයයි අතහැරීම යනු ලෞතුරා ධර්මයයි. ඔබ මාර පුතෙක් වෙන්නද කැමැති? බුදු පුතෙක් වෙන්නද කැමැති? ඔබ කරන්නේ එකතු කිරීම, රැස් කිරීම, ගොඩ ගසා ගැනීම නම් ඔබ මාර පුත්‍රයෙක්මය. මරණින් පසු පෘථග්ජන ගිහි පැවිදි පින්වතුන් පාංශකූලයේදී තරඟට දේශන පවත්වා බැනර් ඔසවා ඔබ නිවන් දක්වනු ඇත. පෘථග්ජන ගිහි පැවිදි පින්වතුන්ගේ අසූචි මල් මාලා පළඳවාගෙන ඔබට සිදුවන්නේ තව උපතක් කරා යාමටය. එය සතර අපාය වීමටද හැකිය. දිව්‍ය මනුෂ්‍ය ලෝක වීමටද හැකි. ඒත් ඒ සියල්ලෙම ඇත්තේ දුකමයි. පිණ්ඩපාතය වැඩිම නිවන් මඟ වැඩිවීමට අවශ්‍ය කලමනාසෝයා යන ගමන කර ගැනීමට ඔබ දක්ෂ විය යුතුය. ඔබ සොයා යන්නේ ආහාර පමණක් නම් මාර්යා ඔබට ආශිර්වාද කරනු ඇත. මන්ද ඔබ ආහාර සොයා යන්නේ මාර්යාගේ පැවැත්ම හිස බැවිනි. දානය පූජා කළ දායකයාට මෛත්‍රී කිරීමට අප කාටත් හැකිය. ඔබ කළ යුත්තේ සෑවම කරන දේ නොවේ. අන් අයට කළ නොහැකි දෙයයි. හැමෝටම කළ නොහැකි නොදුන් කෙනාට මෛත්‍රී කිරීමයි. පින්ත පාත ගමනේදී ඔබ දක්ෂ වූවොත් මෛත්‍රී සමාධියට පත්වීමට ඔබට හැකිය. යමෙක් ආහාර පමණක් සහ පින්ඩ පාතය වඩිනවනම් ඔහු තුළ ඉතිරවන්නේ කුසගින්න නොව බවගින්නය. භවගින්න නිවාගතහොත් සියලු ගිනි නිවී යනු ඇත. මෙතෙක් අප කර ඇත්තේ ගින්නට පිදුරු දමා ගැනීමයි. පිදුරු සපයන්නේ මායාවද ගින්නෙන් දැවෙන්නේ ඔබය. ගින්නේ ස්වභාවය ඇවිලීමයි. පිදුරු වල ස්වභාවය ඇවිලීමට උපකාර වීමයි. මායාගේ ස්වභාවය මේ දෙක එකතු කිරීමයි. ඔබේ ස්වභාවීයත්තේ බව ගින්නට කෙලෙස් පිදුරු නොදමා මායාට නොපෙනෙන්නට ගින්න නිවා දැමීමයි.